මොකද හේතුව එතකන් හම් වෙන මේ දානය දීමෙන් ලැබෙන දානමය ප්‍රීතිය සීලය රැකීමෙන් ලැබෙන සීලමය ප්‍රීතිය භාවනාවෙන් සමත භාවනාවෙන් ලැබෙන මේ සමතම සුඛය අපි කියන මේ ධානාංග සෑම දෙයක් තුළ මේක මමයි වෙන්නේ මමයි ලැබුවේ අනික් අයට බැරි වුණා මම විතරයි මේකේ සාර්ථක වුණේ කියන මම ආයනය නැත්තම් ඒකට ලෝභය ඒකට තියෙන තණ්හාව අනිවාර්යයෙන්ම බැඳිලා තියෙනවා. මෙන්න මේ තණ්හාව නිසා මේ ලැබපු ප්‍රීතියම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් චක්‍රව කරකිලා අපි සංසාරයට ඇඳ බැඳ තබා ගැනීමට හේතු නොවෙනවයි කියලා කියන්න බෑ. එනිසා සිද්ධාර්ථ ගෞතම තාපසතුමා කල්පනා කරේ මෙහෙම ප්‍රීතියක් ලැබලා කොහොමද දානෙන් ලබන ප්‍රීතිය, සීලෙන් ලබන ප්‍රීතිය, සමාධියෙන් ලබන ප්‍රීතිය ලැබලා මේක මගේ නෙවෙයි, මේක මම නෙවෙයි, මේක ආත්මේ නොවේ කියලා බැලුවොත් ඒක මේ ප්‍රීතියට කරන කෙනහිල්ලක්ද නැත්නම් ප්‍රීතිය තව පරිණාමයටපත් කරලා තව උතම් තත්වයකටපත් කරන එකක්ද කියන එක තමයි ආර්ය පරිශ්‍රණය කරේ. එතකොට ලැබෙන ප්‍රීතිය බුදු වුණාට පස්සේ සුඛයට උන්වහන්සේ සඳහන් කරේ අවේදිත සුඛය කියලා. අර දානෙන් හම්බෙන සීලෙන් හම්බෙන සමාධියෙන් හම්බෙන ප්‍රීති සුඛ වේදිතයි. විඳින්න පුළුවන් විඳින මධ්‍යස්ථානයක් තියෙනවා විඳින පුද්ගලයා කියනවා මමයි විඳින්නේ කියලා. මම ඊයේ විඳිනේ අද විඳයි. දාන දීමට දුන්න දවසේ හොරකම් කරනවට වැඩිය ප්‍රීතියක් විඳා. මම සතුන් මරනවට වැඩිය සතුන් නොමර ඉඳීමෙන් සිල් රැකීමෙන් ප්‍රීතියක් වෙනවා. නීවරණයෙන් පිළිච්ච හිත නීවරණ දුරු කිරීමම ධ්‍යාන ලැබීමෙන් ප්‍රීතියක් ලැබුවා කියලා මම මාගේ ගතිය හිටිනවා. ඒ ඔක්කොම ලබලා දාන සීල භාවනා වශයෙන් ලබන සෑම ප්‍රීතියක්ම ලබලා ඒ විශේෂෙහි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන බැල්ම තමයි උන්වහන්සේ මනුස්ස ජාතියට ප්‍රධානය කරපු ප්‍රධානම වෙනස. මේක තමයි බුදුහාමුදුර අපිට දීපු පාඩම. ඉතින් ඒක ලබා ගන්න අපි එකක් මූල ධර්ම වශයෙන් මේ කියන බණ තේරුම් ගන්නවා. දෙක මේ තර්කයට ගැළපෙයිද මේක කරන්න පුළුවන් වේද කියලා හිතන්න. ඊට පස්සේ තමයි අපිට කුසල ඡන්දයක් පහළ වෙන්නේ අපි දන් දෙන්නත් ඕනේ දාණයෙන් ප්‍රීච ලබන්නත් ඕනේ. සිල් රකින්න ඕනේ සීලය අදිෂ්ඨාන කරලා සීලෙන් අපිට අවි පිළිසර නැති කමක් ලබන්නත් ඕනේ. භාවනා කරලා සමත වශයෙන් ඒ හම්බෙන ප්‍රීචි සුඛ ලබන්නත් ඕනේ. ලබලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිරීම සඳහා එන එන ප්‍රීතිය හුදු ප්‍රීතිය වශයෙන් මෙනෙහි කිරීම විපස්සනාවේ අයන්න කියලා කියයි. ඊට පස්සේ එනවා ආයනු, ඇයනු, ඇයනු ගොඩක් වැඩ තියෙනවා. මෙන්න මේක කරගෙන යනකොට මේ අවිජිනකොට භාවනා කරන අය හම් වෙනකොට මම දැකලා තියෙනවා මේ වැඩේදී කඩයින් තුන හතර. එකක් තමයි පළවෙනි මේක තමයි මේ දානමය දානයක් දීලා සතුටු වෙන්න බැරි ඇත්තෝ හරියට ලෝක ජීවත් වෙනවා. අම්මා කියපු නිසා තාත්තා කියපු නිසා හරියට දන් දෙනවා නමුත් දුන්නලා කිසිම සතුටක් නැහැ. ඒ වගේම සීල් දැක්කට මොකද ඒ සීලය මේ කටුක කරගෙන ජීවිතයේ බොහෝම අත්කලමතාන් යෝගයට දාගෙන මූණ අට කරගෙන අඬාගෙන වැළපීගෙන අනුන්ට බැනගෙන සිල් රකින්නත්තු තියෙනවා. ඒ සමාධියක් ඇති කරගන්න ගියත් නෝන මහත්තර සමාධිය හරි ගියොත් මහත්තර බයි. අපි මහත්තය කිසියම් දැනේ ආගමක ගතියක් කොච්චර කිව්වත් හරියන්නේ නැහැ නේ කියලා ඔන්න ප්‍රශ්නේ. ඒකට මහත්කාරී කියොත් මහත් නෝන මාතර වයින්නවා අපේ මනුස්සයර කිසිම ආගමක හැඟීමක් නැහැ. ගියකොට හරි ගියොත් හාමුදුරන්ට බයින්නවා මේ හාමුදුරු සිවුරු දාන හිටියට කිසි කෙනෙකුට සමාජයක් නැහැ අපිට විතර නැහැ. බුදුමාකාර විදිහට මේ සමාධිය ආපු යත්තන්ට අන් ඇවිල්ලා. පණිනව දකින්න දකින්න කෙනාට අනිනවා ඒක මල කරදරයක් වෙලා මේ භාවනාව වැඩි වුණාට පස්සේ. මේ සෑම දෙයකින්ම වෙලා තියෙන්නේ මොකද්ද මේ ඇති වෙන ඇති වෙන ප්‍රීතිය නිසා මේක මගේ මේක මමයි මේක මගේ ආත්මය කියාගෙන මහා මහා අවුලක් ඇති කරගන්නවා. මොනෝග විපස්සනායෙන් බලන්න පුරුදු කරන්න ගියාම ගැටලු ස්ථාන එහෙම නැත්නම් සංදි ස්ථාන රාශියක් දැක ගන්න. ඒක තමයි ඔකේ සාමාන්‍ය වෙලා තියෙන ඔය ප්‍රීති සාම නොලබපු ගතිය. දානයක් දීලා මේ දීලා දැම්මයි කියන ගතිය. මේ මගේ account එකට පින් වැඩි වුණා අනම්මනම් නෙවෙයි. තියෙන දේ දීලා දැම්මා. එච්චරයි. ඊට පස්සේ සීලයක් රකින්නකොට මේ සීතල ගතිය, ඒකෙන් හම්බෙන මේ හික්මිච්ච ගතිය, ඒක බුද්ධි විඳලා මේ අනුන්ට පෙන්වන්න ඕන කමක් නැත්තේ නෑ. Taman සීතල වෙලා ඉන්න පුළුවන් ගතිය. එහෙනම් ධ්‍යාන භාවනා කළ එක හරි ගියාට පස්සේ ආරස කරන පැත්තකට වෙන්න පුළුවන් ගතිය. ඇතිකරන්න නම් කවදාකවත් ඔය කියන මූලික ප්‍රීති නොලබපු කෙනෙකුට ඔය විපස්සනා කඩුල පනින්න හම්බෙන්නේ නැහැ. ඒ අපි සාමාන්‍ය හැම කෙනෙක්ගෙන්ම අහගෙන හැම ආගමකින්ම අහගන්නවා. මොකක්ද අහගන්නේ? පුළුවන් තරම් ඇතිගෙන නැතිගෙනත් එක හදා බෙදා ගන්න. අනුකම්පාවෙන් හෝ තණ්හාව දුරු කිරීමේ අදහස. ඒක පුරුද්දට යන්න ඕන. ඒකට මේ කවුරුත් ඇවිල්ලි වෙලා සම්මාදම් කරනකම් මේ දොට දට්ටු කරලා ඉන්නකම් හිට නරකයි. තමන් හිතලා බලලා කල්පනා කරන්න ඕන අපි ඉපදෙන කාලේ අපිට යමක්මක් තිබිලා නෙමෙයි මේ ආවේ හෙළුවෙන් හිටියේ. ඛණ්ඩ දෙයක් තිබුණේ නැහැ. මැස්සෙක් කියලා ගන්න තරම් දැනුමක් තිබුණේ නැහැ. අද මේ කරදඬු ඉස්සලා අපි යමක් හම්බ කරාට අපිට අම්මලා දාලා ගණන් බලන් හිතලා නෙමෙයි ඛණ්ඩ දුන්නේ. බුදුරු අපිට ඉගන්වන ප්‍රමාණය සලකලා නෙවෙයි. ඉතින් එහුවේගේ අපිට දැන් තියෙන දෛත්‍යවාසිකමක් මේ ලබාගත් දේෙන් ආඩම්බර වෙන්නේ. කිසිම අයිතියක් නෑ. අපිට තියෙන පුළුවන් තරම් අනික් අත්තන් කෙනෙක් සලකලා අපිත් යාම බේරගෙන මූලික අවශ්‍යතාවය තියාන දානේ රැත් කරගන්න ඕනේ. ඒ මේ පිටි ගානේ පෝස්ටර් අලවන්නවක්වත් අහවල් දන් දුන්නයි කියලා අඳුර පාණ්ඩක්ක කරන දෙයක් නෙවෙයි. ටිකට දානේ කරන්නේ. ඒකම සීන ගැන කල්පනා කරන්න ඕනේ. අපි මැරෙන්න කැමති නැත්නම් කොයි සදාද අපි මරණයට කැමති වෙන්නේ. අපි වස්තුවරකම් කරන කවුරක් කැමති නැත්නම් අපි කොහොමද අනුන්ගේ වස්තුවක් හොරකම් කරලා ඉවරලා සතුටු වෙන්නේ? මේ විදිහට අනුන්ගේ පැත්තෙන් කල්පනා කරනකොට තමයි හොඳට තේරෙනවා manussත්වයේ රැකෙන්න නම් මේවා තියෙන්න ඕන. ඊගාට සමත භාවනාව නොකරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ අපි අපිට කිසි අනුකම්පාවක් නැහැ. මේ ලෝකයා කරන විදිහට රස්සාවල් කරනවා, හම්බ කරනවා, කොච්චර කෙරුවක්වත් තනි වචනේ කම්බරනවා කියලා තමයි කියන්නේ. Tamanne කියලා මොකුත් නැහැ. හන්තින මරණ මොහොත වෙනකොට පශ්චාත්තාපෙදී. ඔය සමත භාවනා කරන කෙනා නම් Tamande කියලා අනුකම්පාවක් තියෙනවා. තමන් එක තමන් ජීවත් වෙනවා. ආන විදිහට මේ ප්‍රීතිය ලබාගෙන ඒ ප්‍රීතිය વિશે මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන මේ ප්‍රපංචන කරන ගතිය තමයි කියන්න ඕන පණවිඩි. මේකෙදී අපි හිතමු මේ කියන සමාජ පැත්තෙන් නැතුව භාවනා කරන කෙනෙක්ගේ ජීවිතයට අපි මේක යොදවලා අපි කියනවා දැන් උදේ අපි කතා කතා කරා මේ ආනාපාන සති භාවනාව. මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට මෙතන ඉන්න බර ගන්න මේ අත්දැකපු දේවල්. ඒක කී කරුණයි කියලා හිතමු. يعني මේ වගේ තැනක ඉඳගත්තාම ගෝ දෙනකොට හරි සතුටක් ඇති වෙනවා. ඔක්කොම සිල්ලතුන් ඔක්කොම ලබන භාවනා කරන්න නැතු නඩියන්න කහ ගහන්න සද්ද හිත කරන්න දෙන්නේ නැහැ. එහෙම tempat වෙන්න වාසි පැත්ත වැඩි. ආනේ මින්නකොට මේ ආනාපාන කී කරුණයි කියලා. ආනපන හොඳට සියුම් වෙලා එන්නේ එන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයෙන් ආස්වාසයට හොඳට හිත යනවනම් ක්‍රමයෙන් ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ මේ කරන්න කියනව නෙවෙයි මම මේ කියන්නේ කරනකොට වෙන්නේ මොකද්ද කීකරු වෙන එක එන්නේ එන්නේ එන්නේ හුස්ම සංසිඳන එක කය සංසිඳන එක ලියගමනේ සංසිඳන එක ස්නායු පද්ධතියේ සංසිඳන එක හිත සංසිඳන එක කොහොම සංසිඳීගෙන සංසිඳීගෙන යනකොට ඒ ස්ථිරතාවය පිළිබඳව නැත්තම් නිත්‍ය සංඥාව තියෙන කෙනාට පොඩි බයක් ඇති වෙනවා මයි ළඟ තිබුණු සබ්බතරීමේ ගෙවිගෙන ගෙවිගෙන යනවා දැන් නැගිටිනකොට මොනවත් නැති වෙයිද කියලා. ඒක දවස් දෙකක් යනකොට ඕක අත ගාලා බලනකොට තේරෙන්නේ නැති වෙන දෙයක් නෑ. ඕක මේ භාවනාවේ එකක් කියලා. මොකද දිගට යනවා කියලා හිතන. හොඳට සංසිධීකන යනකොට ආස්වාද ප්‍රසවාසය පොටිම්ම කියනවා නම් ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ අඳුර ගන්න බැරි තරම්. හුස්ම ගැටෙනවා, පණ තියෙනවා, මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. නමුත් හුස්ම නොදැනෙන මට්ටම, කය නොදැනෙන මට්ටම, ඉන්න තැන නොදැනෙන මට්ටම හොඳට ආනාපාන සංසිඳනකොට අර කියන පුංචි පුංචි බය මට්ටම් ඉස්සරහට යනකොට එතකොටත් මේ සංහිඳියාව මතින් කය සහැල්ලු ගති මතුවේ. ඒ වගේම හිතේ බර බිම තිබ්බා වගේ සහැල්ලු ගති එනවා. ආස්වාසය පහසු වාදයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ආන උතෙන් එනකොට මේක හුඟක් වෙලාට ඔය සමත ගුරුවරු ආශ්‍රය කරපු හැටියට විපස්සනා ගුරුවරු ආශ්‍රය කරපු ඇත්තන්ට මේ සැකයක් පහළ වෙනවා මේ ඇතිවෙන්නා වූ ප්‍රීතිය මේ ඇතිවෙන්නා වූ සැහැල්ලුකම මේ ඇතිවෙන්නා වූ ආලෝකයේම හිත ගියොත් මගේ භාවනා කැඩේ කැඩේ කියලා අර ඇතිවෙන සැහැල්ලුවට ඇතිවෙන ආලෝකයට නැත්තම් ඇතිවෙන ප්‍රීතියට හිතට නොදැනි වෛරයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ විභව තණ්හාවේ තියෙන වංචනික ස්වરૂපයක්. ඒකට හේතුව මොකද? ගුගා ගුරුතුමෝ මතක් කරනවා විපස්සනාව කියලා දෙනකොට ආනාපානයේ හොඳට කීකරු වෙලා යනකොට ආලෝකේ පහළ වෙන්න ඉඩ තියෙනවා. පහසුකම් පහළ වෙන්න ඉඩ තියෙනවා. සහැල්ලුකම්. ඒකට හිත යොදන්න එපා. පුළුවන්තරම් ආනාපානෙ කරන්න කියලා. මෙන්න මේ උපදේශයේ වරද්දවල තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? අර ලාවට යාන්ත්‍රණයට පහළ වෙන ප්‍රීතිය එනකොට ඒක පිළිබඳව නොදැනි ද්වේෂයක් පහළ ආලෝකයක් පහළ වෙනකොට නොබලා ඉඳ හිටනවා. පහසුකමක් එනකොට ඒක පිළිබඳව මානසික මට්ටමේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේක හුඟ වෙලාවට කමටහන් සුද්ධ කරනකොට කියන්නෙත් නැහැ. හිතාගෙන මම දක්ෂව ආනාපානෙ මෙන්න හදනවා කියලා අර මතුවෙන පීති සුඛ එහෙම නැත්නම් පහසුකම් වලට නිසින්ින්දේ වැඩෙන්න තියෙන අවස්ථාව නොදැනුවත්වම හානි කරගන්න වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ සමතෙන් හෝ වේවා විපස්සනාවෙන් හෝ වේවා ඇති වෙන මේ ප්‍රීතිය පස්සාකාරයකින් දියුණු වෙලයි පීති සම්බොජ්ජක් බවට සම්බොජ්ජක් බවටපත් වෙනවා. ඒ පස්සාකාරය අපේ සිංහල භාෂාවෙන් කියන්නේ පස්වණක් ප්‍රීතිය කියලා. පුණ්‍ය පස්සන ප්‍රීතියේ මුල් අවස්ථා තුන කුද්ධිකා ප්‍රීති, කණිකා ප්‍රීති, උබ්බේගා ප්‍රීති කියන මේ තුන එනකොට ඒ පිළිබඳව ඒ වැඩෙන ප්‍රීති සම්බොජ්ජංගයට ආහාර ලබා දීම. ඒකට අවශ්‍ය කරන අනුග්‍රහ දැක්වීමට යෝගාවචරයා අසමත් වුණොත් භාවනාව මෙතන ගොඩාක් කල් ඇදී ඇදී යන්න පුළුවන් කිසිම ප්‍රගතියක් නැහැ. ගුරුවරයෙක්ට කරන්න දෙයක් නැහැ මොකද මේ භාවනා කරන කෙනා තමන් කරන්නේ මේ වැඩිගෙන එන ප්‍රීතියට නොබැන නමුත් වෙන කිරීමක් කියන බව වාර්තා කරන්න දන්නේ මේක හුඟක් වෙන්නේ උගතුන්ට හොඳට පොත්පත් කියවලා දෙන උපදේශයේ බරට බාර ගන්න කට්ටියට මේක සිද්ධ වෙනවා ඉතින් වෙන්නේ ගොඩාක්කල් භාවනාවක් කල්යන එක මුලින්ම එන ඒ කණික පීටි කියන එක නිකන් සාමාන්‍යයෙන් මයිල් කෙලින් හිටිනා වගේ සමහර තැන්වල මස් පිටු නටන්නා වගේ පාරට ඇවිල්ලා සහැල් වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් හොඳට භාවනාව යනවා. ඒක පාරට එහෙම ඇවිල්ලා නැති වෙලා යනවා. ඉතින් ඒක වෙනකොට හුඟ දෙනෙක් හිතනවා දැන් මගේ හිත කැඩුනා. ආනපනෙ තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා ආයෙ මේක නොවේවා කියන හැඟීමට වගේ ඒක පිළිබඳව ප්‍රතික්‍රියා අදහස් එන්නේ ඉඳී තියෙනවා. නමුත් මේ භාවනා කරන යනකොට නෝ සෞඛ්‍ය සම්බන්ධ ලකුණු මෙව්වා. එව්වා උණයි කියලා කනගාටු වෙලා වැඩකුත් නැහැ, නොඋණයි කියලා ඉහළ වැඩකුත් නැහැ. වෙච්ච එක වෙන්න ඇරලා තමයි දිගටම ආනාපානෙ දිගට ඉන්න එකයි කරන්න කියන්නේ. නමුත් මේකෙදී මම මේ මතු කරන්න හදන්නේ සමහරු මේකට බය වෙලා මේක නොවිය යුත්තක් විදිහට මේකට අනගර කරන්න ඉඩ තියෙනවා. අනුග්‍රහ කරන්න නොකරන්න ඉඩ තියෙනවා. එහෙම නොකර හිටියොත් මේ කුද්ධිකා පීටි කණිකා පීටි කියන විදිහට එකපාරටම අන්ධකාරයක ඉන්නකොට අකුණු විදුලියක් ගැස්සා වගේ සම්පූර්ණ මුළු ඇඟටම තේරෙන විදිහට අර දැන් දැන් වලින් මේ මයිල් ස්මයිල් දෙනවා කියලා එකක් කියන්නේ. අන්නේ වගේ මයිල් කෙලින් හිටින දැන් වෙනකොට මුළු ඇඟේම එන්න පටන් ගන්නවා. මෙතෙන්ද එනකොට සමහරු බය වෙනවා. සමහර බයලා හිතනවා දැන් නම් සතිය හොඳටම කැඩිලා මොකද මේව වෙනකොට ආනාපානෙ නෙවෙයි හිත තියෙන්නේ කියලා ඒ අර කණික පීතියට එනකොට කලබල වෙන්නත් ඉඩ තියෙනවා නැගිටලා යන්නත් ඉඩ තියෙනවා තනියම භාවනා කරනවා නම් බය වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒක ඇවිල්ලා ගිය ගමන් අර ඇඟ කිලි පොලාගෙන ගිය ගමන් නැවත ආනාපානට යන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ඒක ලොකු ආරසාවක්. ඒක තමයි පරීක්ෂා කරලා බලන්න. මේ වගේ වරින් වර ප්‍රීතිය එනවා පුංචි පුංචි වෙවිලා නැවත ආනාපානට යන්න පුළුවන්කම තියෙනවනම් මේක ගමන යනකොට හම්බ වෙන මඟ සලකුණු පමණයි කියලා දිගට ගියොත් විතරක් මේ උබ්බේකා පීති කියන එක පුංචි ඔරුවක නැගලා රළු මුහුදක ඉන්නකොට අර ඔළුවේ මේ මුහුදේ රළේ තියෙන රළු ගතිය නිසා ඔරුව ඉහට පාන යනවා නිට්ටරෝම උඩ පහළ යන ගතිය වගේ ඇඟට තේරෙන්න පටන් අර ගන්නවා එක්ක මේක නලියනවා එහෙම නැත්නම් පැද්දෙනවා එහෙම නැත්නම් සැහැල්ලු වෙනවා දිගට දිගට දිගට දිගට තේරෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක කාපට් කරපු පාරක යනකොට ඒකට උස් පහත් වෙනකොට ඇතුලේ ඉන්න කට්ටියට හම්බ වෙනවා ඒකේ තියෙන පහසුව. අන්න වගේ මුළු භාවනා පුරාම රැලි ගහනවා වගේ එන්න පටන් ගන්නවා. මේක එනකොටත් හුඟක් වෙලාවට මේකට ආසවුනොත් ආනපන කැරෙනවා. ආනාපානට ආසාව වෙලා මේකට අනතර කෙරුවොත් භාවනා ප්‍රගතිය නතර වෙනවා. ඉතින් මේ කාර්යයට මැදින් මධ්‍යම ප්‍රතිපදා හොයාන මේකත් වැඩෙන්නත් ආනාපානේ නොකඩෙන්නත් දිගට කරන්න නම් මේ ප්‍රීති සම්බොජ්ජං අට්ඨානීය ධර්ම පිළිබඳ අහලා මෙතනදී මධ්‍යම ප්‍රතිපදාව තෝරගන්න. ඒ වගේ දේවල් එන වෙලාවට ආනපන හිත කැඩෙනවා. කැඩෙනා වගේ පේනවා. නමුත් ඒක ගියාට පස්සේ නැවතත් ආනාපානට යන්න පුළුවන් නම් දවසක් එයි ඉස්සරහට මේක පවතිද්දි ආනාපානෙ කැඩුනත් නැතත් ආනාපානෙ තියෙනවා. ඕනනම් සත්‍යමත් වෙන්න පුළුවන් කියන අදහසට ආවොත් ඒක තමයි භාවනාවේදී වැදගත්ම තැන. මේ ප්‍රමෝද අවස්ථාවේ තිබුණ ප්‍රීතිය ප්‍රමෝද අවස්ථාවේ උණු මේ සතුටු ප්‍රීතියක් බවට කියන්නේ අතට ගන්න පුළුවන් තරමට ඝන බහල වෙන්න තරමට යෝගාවචරයේ අත්දැකීම් වැඩෙනවා. ආන්න එහෙම පුංචි තැන් තැන් වල ඇති වෙන ඉලිප් වෙන ගතිය, පහසුකම් සහැල්ලු ගතිය බලාගෙන යන මුළු ඇඟම කම්පන වෙන ගතිය එනවා. ඒකත් නොදැන හිටියොත් බයක් වුණාට දැනගෙන හිටියොත් තේරෙන්න පටන් අර ගන්නවා. එකලස් වීමකින් වෙන දෙයක්. ඊට පස්සේ දිග්ගතෝම ඇඟ අන්න අර විදිහේ රැලි මාලාවල් යන්න පටන් අර ගන්නවා උඩ සිට පහළට පැත්තේ සිට එහාට පහළ සිට ඉහළට මෙන්න මේ தත්වයක් දිගටම ප්‍රතිදි මේ තුලත් මට සියුම් නමුත් ආනාපානෙ තියෙනව නේද කියන ශක්තිය ඇති වුණොත් ඊ ගාවට එන මේ ප්‍රීතියට යෝගාවචරය සූදානම් වෙනවා. ඔක්කන්තික ප්‍රීතිය කියලා කියනවා. ඒක හරියට මේ කිරිහැලියක් උතුරාගෙන යන්න හදනකොට මුලින් මුලින් මුලින් මුලින් කටයිම කඩාගෙන යන්න හදන ගතියට එන්නේ. අන්නේ වගේ මුළු ඇඟම කුමු දාලානවා. මුළු කයම මුළු හිතම කුමු දාලානවා. නමුත් තේරෙනවා ඒකේ උග්‍ර අවස්ථාවට එනකම්ම ආනාපානෙ තියෙන. තිබිලිවල ආයේ මේකේ උග්‍ර අවස්ථාවේදී මොනවක් කරනද නැවතත් ආනාපානෙට හිත වැටෙනවා. ආන් එහෙම එනකොට තමයි මේක අර ප්‍රමෝද අවස්ථාවේ තියෙනක ප්‍රීතියක් වඩපත් වෙනවා කියලක. මේක සාර්ථකව සාර්ථකව කියන්නේ මේකට අනුග්‍රහ කරමි. ඊකට භාවනා කරුවේ නැත්නම් අවසාන ප්‍රීතිය කියන පරණා ප්‍රීතිය අන්නර කිරියත්ටි උතුරලා හකී කොන වැක්කරෙනා වගේ දිගට එන ප්‍රීතිය අත්දා ගන්න බැරුව යනවා. ඒක නිසා මේ ප්‍රීතිය ලාවට යාන්ත්‍රමට එනකොට ඒකට අනුග්‍රහ කිරීමට දන්නේ නැති යැත්තු අනුග්‍රහ කරන්න දන්නේ නැති වෙන්න හේතුව බය වෙන එක. මේක වැරදි කියලා හිතනවා. වැරදි කියලා හිතලා මේ එන වැඩේ කඩලා දාලා ආයෙ හුස්ම ගන්න හදනවා හයියෙන් හයියෙන් මේ ආනබණ්ඩ හිත ගන්න. ඉතින් මේක මතුවෙනකොට මට මතක් වුණා පුංචි කතාවක්. කතාවක් නෙවෙයි වෙච්ච සිද්ධියක්. ඔය සරුවච්චන් වහන්සේ හත් අවසේදී අරතරන් ධාන සැප විඳලත් හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලේ මොකද මේ චර්බින් ඇති කෙනෙක් මොකද හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියාන උනේ ඇයි කියන එක විග්‍රහ කරපු ලාංකික රචකයෙක් කියලා තියෙනවා අර හත් අවුරුදු හත් දවසේදී ඇතිවෙච්ච මේ ප්‍රීතිය පිළිබඳව බයක් ඇති වෙලා තිබුණායි කියලා සිද්ධාර්ථ තාපසතුමාට මේක Brahmacharya රකින්න කෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියලා. නිකන් කාමසපයක් වගේ දැනෙන නිසා මේක ප්‍රතික්ෂේප කරන අදහසක් අය අවුරුද්ද තුරාම වැඩ කරයි කියලා. මේකට කියන්නේ සාමාන්‍ය විභව තණ්හාව කියලා. Tamanට ලැබෙන සැප ධාර්මිකව හැබැයි ලැබෙන සැපට ප්‍රතික්‍රියා කරන ගතියක් වංචනික ධර්මයක් වැඩ කරනවා කියලා. අන්තිමට කුමාර සැප වශයෙන් අවුරුදු 29ක් සැප විඳා. කාමසුකල්ලි ගන්නවා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් අත්කිලමතාන් යෝගයේ යෙදුණා. අවුරුදු 6ක් කරුවට පස්සේ කල්පනා වුණාලු දැන් මම මේ දෙකම බැලුවා තාම නැහැ. ගුරුවරුත් ප්‍රතික්ෂේප කළා දැන් මම සම්පූර්ණ කරන්නේ නැහැ. අනන්නේ එතකොට කල්පනා වුණාලු එහෙමනම් මම නැවතත් මේ කයට සාමාන්‍ය කයම ටිකක් දීලා සාමාන්‍ය සබ පහසුකම් ටිකක් දීලා අර හත් අවුරුදු කුමාරයාගෙන් කමටහන් ගත්තනම් වැඩේ හරියයි. ඒ නිසා අපේ ඔය කටුකුරුන්දි ඥානන්ද සෝනාච අපිට බණ කියනකොට කියන්නේ සිද්ධාර්ථ තාපසතුමා කමටහන් ගත්තේ සිද්ධාර්ථ කුමාරයාගෙන් කියලා. මොකදද? අර එපයි කියපු ප්‍රීතිය නැවත ඇති කරගෙන ඒකට සතුටු වෙච්ච දවසේ මේක භාවනාවට අත්‍යවශ්‍යයි නැත්තම් එහාට යන්න බෑ. අන්න එදා තමයිලු රාත්‍රියේ සම්පූර්ණ ආනාපානට හිත යොදලා මේ ත්‍රිවිද්‍යා සහිතව මේ බෝධි සම්භාර ධර්ම සම්පූර්ණ කරමින් මේ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරේ. ඒකට හේතුව අර කුමාර මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ එවැනි සැප ප්‍රතික්ෂේප කරන මානසිකත්වයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක සමාජ කර්ම දෝෂයක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දෙන උපදේශ වර්ධවට ගැනීමක් නිසා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ බීජ සම්පෝඥය ගැන කතා කරනකොට මං අත්දැකීමෙන් මං දන්නේ මං කතා කරන යෝගාවචරත් එක බනකොට ඇත්තටම අවංකව කටයුතු කරන හුඟ දෙනෙක් ওই කියන කුද්ධික පීටි කණිකා පීටි උබ්බේක පීටි මට්ටමට ඇවිල්ලා. ඊට පස්සේ ඇතුළතින් බයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මේකෙන් වෙන්නේ ආනාපානෙ කැඩෙන එක නේද? සැපක් පස්සේ අනේක නේද කියලා මේකට අනුග්‍රහ කිරීම වෙනුවට සැක උපදවලා තියෙනවා. මේක බයක් නැත්තම් බීජිකාවක් බාටපත් කරගත්තට පස්සේ අර ඔක්කාන්තික පීටි පරණාපීටි කියන මට්ටමට ය아가න්න බැරි වුණාට පස්සේ ප්‍රීතිය ඇති සාධනීය ගතිය වෙනුවට ඒ වෙනරදී බාධක ගතිය වැඩි වෙලා ජීවිතයේ දුක්ඛිත මේ මහානග මේ භාවනාවක් බාටපත් වෙනවා. ඉතින් හොඳට ගැඹුරෙන් කල්පනා කරලා බලන්න භාවනා කරන යනකොට ආනාපානී කීකරු වේගෙන එනකොට මම ඒ එන පහසුකම් ටික මූලික දේවල් වලට අනුග්‍රහ කරමින් බොජ්ජංගඨාන්‍ය ධර්ම වශයෙන් මේක දිනු පවණු කරන්න නම් කරන්න තියෙන මෙච්චරයි එවුව වැඩෙන්න ඇරලා වැඩෙන අතර වාරේ හැකි තාක් දුරට ආනාපාන මිහිත පවත්වාගෙන ගියා නම් ආරවට විරුද්ධත් නොවි මේක මට වේවා කියන ලෝභ තණ්හාවකුත් නැතුව මොනෝකට කියාගේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. ආන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා දෙන ගුරුවරයා පරියන්ක ඇතුළට එන්නේ නැහැ. බුදුහාමුදුරේ ඉන්නෙත් නෑ. ඒක Taman දැනගන්න ඕනේ. මේ භාගෙට ඇති වෙච්ච මේ ප්‍රීතිය බොජ්ජංග මට්ටමට වඩංගන මේකට තනවා වඩන්න මේක අනුග්‍රහ කරන්නේ කොහොමද කියන්නේ. එහෙම නොකළොත් වෙන්නේ මොකද්ද? කවුරුත් කරපු ශාපයක් නිසා නෙවෙයි, Tamanගේ පිනමැදි නිසා නෙවෙයි, පඬිතකම් නිසා. වරදොල වටහාගත්ත නිසා. නමුත් මේ වටහාගන්නේ අපි විතරක් නෙවෙයි. අර මම අර කියපු මේ ස්වාමීන් වහන්සේ කියන්නේ සරුවච්චන් වහන්සේ පවා ඒ අවසාන භවෙත් ඒ ඒ ලියපු රචකයාගේ අදහසක්. Tamange ඇති වෙච්ච සැප නොගැලපෙන දෙයක් නොතරම් දෙයක් කියලා හිතුවොත් ඒක දිනු කරන්න බෑ. ඒ නිසා මේ බීජවාද ගැන කතා කරනකොට හැකි සංඥාව තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන දේවල් වල තියෙන සතුට, ඒෙන් ඇතිවෙච්ච මේ අහිංසක ප්‍රීතිය, නිර්ආමෂ ප්‍රීතිය නැතුව යන්න බෑ. ඒ නිසා මේ වෙලාවේදී වැඩෙන ප්‍රීතියේ විදියටම වැඩෙන්න ඇරලා ආනාපානය තමන්ගේ මාර්ගදර්ශකයා විදියට සරණ විදියට අරගෙන දිගට කරගෙන යනකොට බුදුම සමතුලිත භාවයකින් පුදුමාකාර සමානාත්ම මේ සමතුලමයකින් තමයි මේ ප්‍රීති වල බරපතල ප්‍රීති දෙක උබ්බේක ප්‍රීති පරණ ප්‍රීති අත්දැක ගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා අනිත් මුල් ටික තියෙන්න ඕනේ කියලා හොඳට දැනගන්න ඕනේ මෙතෙන් එනකන් එයි. ඊට පස්සේ මේක සමතුලිත වෙහා පැත්තට ගෙනියන්න නම් සම්පූර්ණ පුංචි සමාධියකින් බෑ. පුංචි සතියකින් බෑ. බරපතල සතියක් ඇති කරගන්නවා. මට දැන් අවශ්‍ය කරන දේවල් තියෙනවා. දැන් තියෙන්නේ දෙක සමබර කරන එක. ඒක හරියට අර පන්දිසාංශයේදී මතක් කරනකොට කියන්නේ ඒ බුරුමේදී උගාවක් වතුර ගෙනියන්නේ කදේ. එක බාල්දිය එක පැත්තකට උල්ලන මේ කදේ එක පැත්තකට උස්සන බාල්දිය උස්ස ගන්න බැරි තරම් ලොකු බාල්දියක්. එවැනි බාල්දි දෙකක් කරට අරගෙනත් අර මනුස්සයා ෂෝක් එකට ඇවිදිනවා. පිටන්න බෑ තනි බාල්දියක් උසන යන්න බැරි තරම් පොඩි එකෙක් ගෙනියන්න දෙක. මොකද හේතුව ගානකට ගියාට පස්සේ හරියට කද නලවනවා ගානකට අන්තිමට කද කද විසින් උස්සගෙන යන තත්යකට එනවා. අන්න වගේ මේ ප්‍රීතිය දිනු කරලා හරි පදම එනකන් තමන්ගේ කයත් තමන්ගේ හිතත් තමන්ගේ ආනාපානය සමබර කරන්න බැරි කෙනාට ප්‍රීති සම්බොජ්ජංගේ ඉහළ මට්ටමට ය아가න්න බෑ වෙන විදිහට කියනවා හොඳ හැකි සංඥාවක් නැති කෙනාට හැකි සංඥාවක් විතරමත් බෑ අවශ්‍ය ශිල්පේ දැනගන්නවා ශිල්පේ දැනගෙන හැමදාම මේක හරියන්නේ නැහැ හරි ගිය දවසකට එකක් කී හැකි ඉඳගත්ත මිනිහා නෙවෙයි නැගිටින්නේ වෙන මිනිහෙක් නැගිටින්නේ ඒ තරමටම වෙනසක් තේරෙන්න පටන් අර ගන්නවා මේ භාවනා කරගෙන යනකොට මැදමාවතට ආවයි කියලා කියන්නේ කවදාකවත් මුලින් අත්දකපු එකක් නෙවෙයි අත්දැකීමෙන් පස්සේ නැගිටින්නේ පිඳගත්ත මිනිහා නෙවෙයි. ඒ තරම් ලොකු වෙනසක් ඇති කරුවට පස්සේ තමයි අපිට මේ ජීවිතයේ සම්පූර්ණ මේ කෙලෙස් කපන්න ඕනේ කපන්න පුළුවන් කියන ගැම්ම ඇති වෙන්නේ අන්නර සමතුලිතතාවයෙන් තමා විශ්ීම අදිෂ්ඨාන ශක්තියෙන් ඇති කරගන්න ප්‍රීති ශක්තිය. ඉතින් ඊට පස්සේ තමයි පස්සද්ධිය ආදී සුවසේවාවට හිත වැටෙන්නේ. ඉතින් මම නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ පීජය සම්බන්ධ කොටස්. ඉතින් මේ වෙනකන් අපි සාකච්ඡා කරපු දේවල් වල හෝ ඉදිරි පිළිබඳ තියෙනවා නම් මම බලාපොරොත්තු වෙනවා විනාඩි 15ක් විතර වගේ සාකච්ඡාවට ඉඩ දීලා සතිವಾರයේ අපි 11යි 25 වෙනට නතර කරමු. ඉතින් මේ තාකල් විස්තර කළේ විස්තර කරන්න උත්සාහ කළේ අපි දන්න දන්න කරුණු කාරණා වලින් තව ටිකක් ඉස්සරහට යන්න ගැම්මක් ඇති කරගණ්ඩයි. ඒක ප්‍රීචේ දිගේ බැලුවත් වෙන බොජ්ජංග ධර්ම දිහා බැලුවත් අපි ළඟ තියෙන දේවල් එකලස් කිරීමෙන් සමතුලිත කිරීමෙන් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා දැනට මේ බණහගෙන හිටියා භාවනා කරා දවස තුල ගත කරන්නේ සීළු ශක්තිය නිසා සීළු දිනාටම තමන් කර කරන මේ භ්‍රමචර්ය නැත්තම් මේ භාවනාමය ජීවිතයේ පිළිබඳව තව තවත් ප්‍රීතිය පහළ වේවා කියලාම ප්‍රාර්ථනා කරා. ඒක අසාධාරණ දෙයක් කියලා හිතන්න එපා. අපිට ධාර්මිකව හම් වෙන්නේ අහිංසකව ලැබෙන නිර්ආමිෂ සුඛයක්. ඒක නැතුව අපේ බැටරි රීචාර්ජ් වෙන්නේ නැහැ ඉස්සරහට. නිසා ඒක ඇති කරගෙන ඉදිරියට දින ශක්ති තව බරපතල වගකීම් වලට මුහුණ දීගෙන ගිහිල්ලා මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ ජීව උතුම් වූ තත්වයට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා